ධනානුතා ටිකක් තියාගෙනවා. කාමලේති සරල දේශනයක්. අනුත්තර නිකායේ පංචක නිපාති. කියනවා ගවේති සූත්‍රය කියලා එකක්. එක බොහොම රසවත් සූත්‍රයක්. විශේෂයෙන් මේ උපාසක උපාසිකාවන්ට බොහොම ප්‍රයෝජනවත් වෙනවා. මේකේ පසුබිම මෙහෙමයි. කාලයක භාග්‍යතුන් වහන්සේ කුසල ජනපදවල කොසල් වෛද්‍යවරුන් රාජ්‍යයේ කොසල් ජනපදවල භික්ෂු සංඝයා පිළිවරාගෙන චාරිකාවේ වඩින්න. එහෙම වඩින අතරේ ඒ අතරමඟ තිබුණා විශාල සල්වනයක්. මේ ශරීරයට ඇතුළු වෙනවා. දැන් අපේ රටේ නම් කියන්නේ අංගපුරාම අවුතුන කඳුන් අවුතුන පරිවර්තනයක්. මේ ඒව නියම පරිවර්තනයක් නෑ අපි මල් පුත කරනවා කාලය. ඒ වගේම මේ දේශනාව සූත්‍ර දේශනාව කියන සාරාංශක තමයි අදට අතුංග මාර්ගිතේන සල්වාර්ධයක්. ඒ නම් හරිම සුවඳයි. කන්දේ තිබෙන මානවක වැඩි තාමත් සුවඳයි පාල්ත. මේ දවසේ භාගවතුන් වහන්සේ දුක්ඛ සංඝයා සමඟ චාරිකාවේ වදින ගමන ඒ සර්වලෝකයට දුරුමා අතුලමහන තින් ආනන්දහාමුදුරු ධර්මා බුදුහාමුදුරුවන්ගේ අදහස් දිවසින් නෙමෙයි යාගෝණයෙන් කරලා උපමාංගයන්ගේ කර්මාව ඔක්කොම ගන්නවා. ඒ කරවන්නේට අතුරුමහම භාගතුන්හන්සේ මඟෝ සිනහ බෑවා. යම් යම් හේතුන් නිසා උන්වහන්සේ දන්ත මිහිතා මනසනාවක් පානවා. හොඳට පතරන්නේ යන්තම් ගත්තේන්න නන්දහසිත මනසනාවක් පානවා. ඒ ආනන්ද ආනන්දෝ භාගතුන් වහන්සේට වඩා Congo එදාම තමයි බුදුහාමුදුරුවෝ පාදේ. තිබුණා මේ කුසල කළාද නැහැ. සරලවම කොලාවම අයින් කරලා දෙපළතුරු කියන්නේ සීලේ දුහම ඔක මොකොත් සිටින්නේ ගණකමක් නැහැ. ඒක තමයි බඩේ. භාගවතුන් වහන්සේ ආනන්ද ආනන්දේ නගස්තෝනේ සංගරපුරේ ඉතින් වැඩ හිටියා. දැන් මේ අපේ පාසක පාසකාවාලි බුදුහාමුදුරු කපෝ දෙක්කරේ හිටපුතන එහෙම ලපින්නේ නැහැ. දැන් නම් කරන්නේ කපෝ දෙක්කරේ නේද? කොහොමද පුතාලා ගදින්නා බුද්ධිමය කරා කොහොමවත් නැහැ. බුදුහාමුදුරුවෝ කර්ම කරනවාන්තේ තමයි වැඩේ. ඒක පුරුදු වෙලා බොහොම අමාරු නෑ බොහොම දේ. මේ අගස්ත ඉන්දියාවේ අපි දැකලා තියෙන හිටිය මම මන්ටා ප්‍රොබ්ලෙමක් සෑහෙන කාලයක් හිටියා. ආයතන ආවරණ හිටියා මේ විඥානයේ ආදී භෞතිකනේ අපාපාද නොවනාය යම් යම් ප්‍රතිපත්ති සුරනාය වාදයෙන් අපූර්වක බලපෑම ලක්ෂණ වාදයෙන් අතින් අල්ලන්නේ කකුල් දෙක අපූර්වක බලපෑමක් තියෙනවා යාත් දෙක තියනවාගේ තියෙනවා පුරුදු කරලා ඕන තරම් වෙනවක් තියෙනවා පස්තවයන්ක ඒ බුද්ධ රූපය කියන්නේ මේ කයමකට පසුන්නක තියෙන අන්න ඒ වගේ අය වාඩි වෙන හරි ලස්සනයි වාඩි වුණාම එවැනි ඉන්නේ වාඩි වුණාම අර්ථක කියනවාගේ කපුද්දක හුරු කරලා මොනින් ඕන තරම් වෙලා බුදුහාමුදුරුවෝ කියන්නේ එහෙම තමයි බද්ධ පරියන්ති අර සංගල සිවුදේ මට බලපෑම් කරන්නේ කුසල කරනවා මොකෝ නැහැ නිකන් ඉතින් නිකන් දීමනේ දීමගේ සංගල දුක බලනවා සම්තුමාය අදාගල්තාවගේ තමයි දැන් ආනන්ද හාමුදුරුවන්ට මෙතෙන් කියන ප්‍රශ්නයක් මතුවුණා බුදුහාමුදුරුවෝ මනෝපිනාරා පෑවා මන්දහසිතක. ඉතින් ආනන්ද හාමුදුරුවෝ අහනවා මේ අවස්ථාවලදී ස්වාමීන් මොකද භාග්‍යවතුන් වහන්සේ සිනා පහල කළේ කියලා. මෙතන විතරක් නෙමෙයි. සමෝහ කන තියෙන ආනන්ද හාමුදුරුවෝ ඇයි භාග්‍යවතුන් වහන්සේ සිනා පහල කළේ මොකද හේතුව? ආනන්ද අන්න එතකොට බුදුහාමුදුරුවෝ ඒ කාරණේ වදාළනවා. ආනන්දය බලන්නමනේ සල්වනේ ඇදරුව ලස්සට. පොළොව වහගෙන ගස්වලින් ඊළඟට හොඳට වැඩිච්ච කාල. මේ වැඩිච්ච කාලය තමයි බුදුවරු ලෝකෙට පහළ වෙන්නේ. හතරේ පංගුව තමයි ගන්න. මේ හතරේ පංගුව තමයි මේ බුදුරු හතරමක් පහළ වෙනවා කියලා කියන්නේ. අපේ මේ පහළ වෙන කර්මසන්ද කොණාගමන කාශ්‍යප කියලා තුනම අපේ බුදුහාමුදුරුවෝ හතරයි මතුවට මෛත්‍රී බුදුහාමුදුරුවෝ පහයි. ආනන්දයේ මේ ප්‍රදේශයේ කාශ්‍යප භාගතුන් වහන්සේ වැඩ සිටියා. මේ ප්‍රදේශය ගැන පෙන්වන බුදුහාමුදුරුවෝ වදාරනවා. ආනන්දයේ මේ අපේ මේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ උපාසක මහත්මයෙක් කියන මේ ප්‍රදේශය. ගවේෂී කියලා. ගවේෂී උපාසක මහත්තයා. නම තියෙන්නේ ඒකයි මේ ගවේෂී සූත්‍රේ ගවේෂී උපාසක මහත්තයා. එයාගේ පිරිස 500කටත් අධිකයි. එයා අනුගමනය කරන පිරිස. 500කට අධිකයි. හැබැයි මේ ගවේෂේ උපාසකතුමා සීලය සම්පූර්ණ කරවන්නේ. සීලය කියන්නේ පොළ පංචශීලය. එයාගේ පංචශීලය අසම්පූර්ණයි. කියන්නේ හරියට සීලය රැකෙන්නේ රැකෙන්නේ නැහැ කියන්නේ. සීලය හෝ අපරපූර්ණකාමී කියලා කියන සීලය සම්පූර්ණ වෙලා නැහැ මේ. ගවේති උපාසක සුමාති. ත්‍යාගී පුරුෂත්වයෙන් පානසී යකටවයි. ඉතින් යා කල්පනා කළා මේ තොරතුරු වදාරන්නේ බුදුහාමුදුරුවෝ පිළිච්චයි. එයා කල්පනා කළා දැන් මේ නගේ පිරිසුන්න 500ක් කියලා. මම දෙකම වුණ දෙක. අපි දෙවල් ලබන කිසිම වෙනසක් නැහැ. ඒගොල්ලන්ගේ සේවය අසම්පූර්ණ. ඒ කියන්නේ අපරිපූර්ණතාව. මගේ ස්ථානය සම්පූර්ණයි. ඕක කල්පනා කරනවා. කල්පනා කරලා හිතනවා මේ තීසත් එකයි මමත් එකයි මේක හරි නෑ. මේ තීසි ප්‍රධානය මම මම මේ පිළිපෙට වැඩිය වෙනස් කෙනෙක් උසස් කෙනෙක් වෙනවා. අන්න එයා කල්පනා කරනවා. කල්පනා කරලා උදාන කළා. සීලය හරියටම ගන්නවා. පංචශීලය ගන්නේ කියන්නේ. සීලය හරියටම රකින්නවා එක සීල පරිවර්තන කරන්නේ. සීලය හොඳන් පරිපූර්ණතාවය හොඳට සම්පූර්ණ කරනවා. එහෙම ප්‍රබල කළා. දැන් මේ ගණන්ති විභාගක මාන්ත හොඳට අගන්නේ නැතුවම බොහොම අගේට දීර්යවන්න සම්පූර්ණ කරගත්තා. පංචශීලී. කලින් අසම්පූර්ණ වේදී දැන් සම්පූර්ණ කරගත්තා. සම්පූර්ණ කරගෙන ගියාය තාංගේ 500ක් පමණ ස්වාමී. ජීවිලා දිනුවා අදින්නම් දැනගන්න. මම දැන් සීලය සම්පූර්ණ කරලා ඉන්නේ සීලේ පරිපූර්ණතාවය. ඕගලන්ට වැඩියෙන් මම සීලය හොඳට රකින්න පරිපූර්ණකාරී දැන් මම. කියලා අර ගෝල පිළිපද ගිහින් කිව්වා. එලා එලා ආපාරට පස්සේ මේ ගෝල පිළිපද කල්පනා කරනවා. දැන් අපේ ගුරුතුමා සියලු මනෝලෝක සම්පූර්ණ කරලා විශේෂ අපරිපූර්ණකාරී අත්සම්පූර්ණ කරන හරියට. ඒ කියන්නේ කාන්තී අත්සම්පූර්ණ කරන අපේ අපරිපූර්ණක සම්පූර්ණ කරමු. කතාවන කාමදි කතාවලා එදා ඉඳන් මේ පන්තියකට පරිපූර්ණ සම්පූර්ණ ඒ සීලේ හොඳ සහදාවක් තීලේ පරිපූර්ණකාරී ඒ මොකක්ද? ඒවාටම නිකන් හිතේ ගියා තමන්ගේ ගුරුතුමා ළඟට. ගරුවේසී පාදකම අත්‍යලකට. දේශනා ආචාර්යයන් යනදාන ඔබතුමා අපි හැමදෙනාම දැන් සීලේසු පරිපූර්ණකාරී. අපි හොඳට දැන් සීලය අකිනවා. ඔබතුමාටම ගිහිල්ලා කිව්වා. කියලා ආව. අනේ විගදාසන් ගියාට පස්සේ මේ ගවේෂී උපාසකතුමා ආරකල්පනා කරන. දැන් අපි දෙගොල්ලම එකපොඩි කරගන්නන්නේ. ඒගොල්ලෝ තමයි මමත් තමයි. මම සීලේ පරිපූර්ණකාරී මම ගෝලපිරිසත් සීලේ පරිපූර්ණකාරී. මේක හරියන්නේ මගේ මම ගුරුතුමානම් මගේ වෙනසක් තියෙනවා. වැඩිපුර ගුණයක් තියෙනවා. කියලා කල්පනා කරලා එයා ළමයි ළමයි උඹ ගැටලා තියෙනවා. අම්පම්ම ගලියා වේද කන්නේ කියලා. ඒ ගලෝසල පාරකමාවට ඒකද දැක්ක. අම්පම්ම ගලියා වේද කන්නේ කියලා තුන්වෙනි ශික්ෂාපදේ සමාදන් වුණා. දැන් යා වාහක කෙනෙක්ට අල්ලාහ කෙනෙක්ට කියලා මේක සූත්‍ර විස්තර වෙනකොට කරන්නේ ඉතින් අවවාදනෙක් වගේ දෙන්නේ. අන්තරහමචාරියාව නමේ උනාමන මුත්‍යානුකූලව පංචකාම සම්පූර්ණ බෑ තමයි. අබ්‍රහ්මචාරී වුණා. ඒ වගේ වෙලාවෙ දැන් කල්පනා කරනවා දැන් මගේ ගෝල පිළිපෙත් වැඩි මම ගිහම තමයි කියන්නේ. යන්නේ කියන්නේ මේ කාරණේ. මෙහෙලා කියනවා මිත්‍රවරුනි දැන් මම අබ්‍රහ්මචාරීව වාසය බ්‍රහ්මචාරීව වාසය කරනවා. බ්‍රහ්මචාරී පංචක ඒ සීල සමාදන් වෙලා තමයි වාසය කරන්නේ. කියලා ඉතින් මේ තමන්ගේ තීරණය ගිහිල්ලා කිව්වා. මේ කියන්නේ බුදුහාමුදුරුවෝ වදාරන්නේ කොසල් ධනපදයේ මේ සාරුණාමය ප්‍රදේශයේදී වෙච්ච දෙයක් ගැන ආකාපීති. මේ බෝල බෝල කල්පනා කළා. අපේ ගුරුතුමා බ්‍රහ්මචාර්ය の問題に සමාව කතා කරලා තියෙනවා මේ ගවේෂෝපාදක මාත්‍යව නාම කෙරුවා. දැන් ගවේෂී ස්වාමීන් වහන්සේ. ගවේෂී ස්වාමීන් වහන්සේ. දැන් මෙයා කල්පනා කරනවා මේ ගෝලෙන්ට ඇදී ධර්මම ආයෙල මාර්ගම කරන්නේ. මහා වෙලා. ඉතින් මහා වෙලා ගියා ගෝල පිළිපොයාගෙන. කියලා කිව්වා මම කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ළඟ මහමෙලා ඉන්නේ විශ්වපති කියලා කිව්වා මේ පිළිස මේ කියන හැටියට මේ එහෙමයි තේසත් මේ පුරුෂ පාණ්ඩයක් නාමේ ගෝල පිළිස්ස උපාසක පිළිස්ස උපාසිකාව ඉන්න බව කියලා නෑ උපාසක පිළිස්ස එහෙමම ගාමනා කළා අපේ ගුරුතුමාගෙන් මහාන වෙලා අපිට මොකද කරන්නේ අපිට යන කසේ මේ දාර්ශනික බුදුහාමුදුරුවෝ තමයි කියලා කතා කරලා ගියා. ඊළඟට පාස්තක බුදුරජාණන් වහන්සේට ආරාධනා කළා ස්වාමීනි අප මහානකල ගන්න කියලා. දැන් Thank you. දැන් ආනුවන්න තම කාලයට ආවා. දැන් මේක අල්ලන්නේ නැහැ පරිවර්තිත ස්වාමීන් වහන්සේට. තම කාලයට ආවනේ. එයාට උන ටිකක් ඉහළ මට්ටමකින් ඉන්න තමයි. ඊළඟට ඒක රූපකරත්ව අපමණත්ව ආකාශී පරිපරත්ව විචරණය නතරස්සේ අස්සත්තාය ගොලකුත්තා ආගාත්මා අනගාහියං පබ්බලන්ති පදනුත්තරං බ්‍රහ්මචර්ය පරියෝසානං ඊළඟට සයන් අභිඥා සත්‍තිකර්තා සමේදී සේනා ජාති බුද්ධං බ්‍රහ්මචර්යං පතං කරණීයං

ඒකෝනේ තම සමාධියෙන් නැත්තලා. ඒ තම සමාධියත් එක්ක එකතු වෙලා කතාබස් කරපොළ අල්ලාහ් තල්ලාහ් පියියා කාලේ වලට කියනවා සත්වව සම්මය en no, no Senhor, कोई भी है වෙන්නට ඕනේ. අනුත්තර විමුක්ති අවබෝධය දෙන්නවා. ආවරණ ප්‍රශ්නම තවක්වත් කියන්නේ විශ්කෘත සික්මන්නක. තෝත්තරේ පණේත පණේතං වාමමාම. උතුම් මුතුල් මාජේක ප්‍රණේත ප්‍රණේත ඇතියට වෑයම් කරමින්. අනුත්තරං විමුක්ති සංසත්‍ය පරිස්සාමාති. නිරුත්තරෝ විමුක්ති සුඛය ලබා ගන්නම අවබෝධ කර ගන්නම කියලා ආනන්ද නබලා පුත්තනකෝ උදාන්තවදාන වික්ෂමාන්දවදාන සරණාගාරෝපේ සූත්‍රය අපට ගන්නම් කරුණ තියෙනවා අර ටික ටික ආන්තලිය ඇති සාහෘ පාලක මාත්‍යයේ පිළිපිටියා යනකාර පිළිසක් පිළිපිටියා අනුන්ගේ ගුණ දැකලා අනුන්ගේ ගුණ තේරුම් අරගෙන ඒ ගුණ අතිපවගණීයම තෝරාම කිරීමේ ජරන්තත් ඇති කරන්නේ සංහාවත්මානය කොහොමද තණ්හාව තියෙනවම ගැතිය තියෙනවා. නමුත් ඒවා සේවනය කරන්න කියලා අපේ පොත්වල කියන්නේ. ඒනම් වැරද්දක් ප්‍රතිපන්නේ. කෙනෙකුගේ ගුණවත්කම දැකලා තමනුත් ඒ මොනාදු කරගන්න යාම් කරන්නේ. ඒක ඉතින් ඒ තරම් තියෙනවා. සත්‍යතාවක් තමයි. එතකොට මේ ගෞරවපේ ස්වාමීන් වහන්සේ අරමුදේට